ඒ උතුම් ධර්ම ප්‍රතිපදාවට අදාළව ධර්ම මාවතට අදාළව බොහෝ කරුණු කාරණා සමූහයක් අපි සාකච්ඡා කළා. පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි මහා සරියුත් තෙරුන් වහන්සේගේ විග්‍රහයන්ට අනුව අපි බොහෝ ප්‍රදේශ බොහෝ කරුණු කාරණා සමූහයක් සාකච්ඡා කරන්නට යෙදුණා. සුතමේ ඥානය පිළිබඳව අපි කතා කළේ සුතමේ ඥානය කියනකොට අපි අහලා දැනගන්න නුවණ පිළිබඳව කියනවා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං අපි සෝතාවදානය නැතිනම් අහලා දැන ගැනීම කියන අර්ථය. එතකොට අහලා යමක් අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම කියන අර්ථයෙන් සුතමේ ඥානය පිළිබඳව හඳුන්වනවා. සුතමේ ඥානය කියන එක හැම ශ්‍රාවකයෙකුටම අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අවබෝධ කර ගැනීම සුතමේ ඥානය කියන එක ශ්‍රාවකයන්ට අත්‍යවශ්‍ය දෙයක් කියලා කිව්වේ සෝවාන් වෙන්නට, සකුදාගාම වෙන්නට, අනාගාම වෙන්නට, අරිහත් ත්වයට පත්වන්නට ධර්මය අහලා තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන දෙයක්. ඒ නිසා අපිට ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ එබඳු කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේ නමකගෙන් බුද්ධෝත්පාද කාලයකදී ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුල ලබා ගන්නා ඥානය සුතමේ ඥානය ලෙස හඳුන්වනවා. ඒ සුතමය ඥානය කියන කාරණාවට අදාළ ප්‍රභේදේනුයි අපි කතා කරන්නට යෙදුනේ. ඒ කාරණාවන්ගෙන් අද දවසේ අපිට කතා කරන්නට තියෙන මාතෘකාවට එළඹෙන්නට පෙර මම හිතුවා වැදගත් කාරණාවක් සාකච්ඡා කළොත් හොඳයි කියලා. ඒ තමයි අපි බොහෝ වෙලාවට අපිට සමාජය තුළ ඇහෙන කතා බහකටත් යම් කරුණක් එක් කළොත් හොඳයි කියලා. සමහර වෙලාවට සමහර අය මේ කාරණය අරුත් ගන්වන්නට උත්සාහවත් වෙනවා. බන අහලා සෝවන් වන්නට ඕන කියන කාරණය. එතකොට මේ කාරණාවේදී අපි තේරුම් බේරුම් කරගත යුතු ආකාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිකම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. බන අසා නිවන් දැකිය යුතුයි. ඒ කියන්නේ සුතමේ ඥානය ලබා ගත යුතුයි. බන අසා නිවන් දැකිය යුතුයි කියන එකෙන් ඇතම් කෙනෙක් මතු කරන්නට හදන උත්සාහය වෙන්නේ මේ බන අහාගෙන ඉන්නකොටම සෝතාපට්ටි ඵලය ලබන්නට ඕනේ බන අහගෙන ඉන්න වෙලාවේදී සෝවාන් නොවුනොත් සෝවාන් වෙන්නට බෑ ඕනම වෙලාවක බන අහගෙන ඉන්නකොට තමයි සෝතාපට්ටි ඵලය ලබන්නේ කියලා. නමුත් එහෙම සාකච්ඡාවක් එහෙම කතාවක් මේ ශාසනය ඇත්තේ නැහැ. මේ ශාසනය තියෙන්නේ අහගත්ත ධර්මයේ මෙනෙහි කරන ඕනම කෙනෙකුට ඒ වෙලාවේදී අහමින් නොසිටියත් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කළ හැකි බව ඇතම් වෙලාවට අර කාරණය වරදවා වටහාගෙන එහෙමත් නැතිනම් වැරදි මූලාශ්‍ර පද්ධතියක් ඇතමුන් විසින් සමාජගත කරන්නට උත්සාහවත් වීම තුළ වැරදි මූලාශ්‍ර වැරදි ලෙස අර්ථකථනය කරන්නට උත්සාහවත් කිරීම කිව්වොත් වඩා සාර්ථකයි. ඒ කියන්නේ මූලාශ්‍ර නිවැරදි මූලාශ්‍රයන් තියෙනවා නිවැරදි මූලාශ්‍රයන්ගේ පාට යොදාගෙන වැරදි අර්ථකතන අර්ථ නිරූපණ ඉදිරිපත් කරන්නට උත්සාහවත් වීම කියන එක කිව්වොත් වඩා සාධාරණයි. එතනදී අපි ගත්තොත් එහෙම දර්ශනීය පහ කළ යුතු ධර්මයන් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් අපි දන්නවා දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව හැටියට. ඊට පස්සේ අපිට පේනවා අනිත් කාරණාවන් පිළිබඳව දක්වනකොට දර්ශනයෙන් ආශ්‍රව පහ කළාට පසුව යෙදෙන දේවල් හැටියට බොහෝ දෙනෙක් පෙන්වන්නට උත්සාහවත් වෙනවා සකුදාගාමි අනාගාමි අරිහත් කියන දේ. ඒක ත්‍රිපිටකයට අනුව අපි අර්ථගත අර්ථගත යුතු දෙයක්. ඒ කියන්නේ දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහතව්වෙමයි. ඊට පස්සේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව භාවනාවෙන් පහතවෙයි ප්‍රහාණය කළ යුතුයි. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් පහ කළගත් කෙනාට ඒ දර්ශනයෙන් පහක් කරන්නට හේතු වුණ ඥාන දර්ශනය උපදවාගත්ත සම්මා දිට්ඨිය තමයි නැවතත් දියුණු කළ යුතු වෙන්නේ Taman දැකපු ඒ උතුම් සම්මා දිට්ඨියමයි නැවත දියුණු කළ යුතු බවට පත් වෙන්නේ. යම් කෙනෙක් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සඳහා උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙන කෙනා විසින් සෝතාපට්ටි ඵලය ලබා ගන්නවා. ඊට පස්සේ සෝවාන් පුද්ගලයා විසින් Taman දැකපු තැන ඉඳලා තමයි නිවන් දකින්නට උත්සාහවත් වන්නේ. නැතිනම් Taman වඩපු මාර්ගයේම ඉදිරියට දියුණු කරනවා කියන එක සෝවාන් ඵලය ලැබුණේ අපි කියනවා දර්ශනය තුලින් කියලා. ඒ නිසා අපි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව පහකලා කියලා කියනවා. මේ දර්ශනයෙන් දැකපු සෝවාන් ඵලය කියන කාරණාව ඊට පස්සේ ඒ දැකපු උතුම් වූ දර්ශනය නැවතත් දියුණු කිරීම වශයෙන් භාවයේ තබ්බන්ති භාවනා භාවනා කිරීම කියලා අපි කතා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ අද අපි සම්මුතිය තුළ හැම වෙලාවකදීම භාවිත කරන භාවනාව කියන වචනය පිළිබඳව අපි අරගෙන බැලුවොත් අපි හිත දියුණු කිරීම කරන්නේ ඒ භාවනාව සෝතාපට්ටි ඵලයට පෙර නැහැයි කියලා කෙනෙකුත් අර්ථකථනය කරන්නට උත්සාහවත් වෙනවා. හැබැයි සෝවාන් සිත පිළිබඳව විස්තර කරනකොට ධම්මසංගණි ප්‍රකරණයේදී සහ ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියන දේ විපාක සිත් පිළිබඳව ඵල සිත් විග්‍රහ කරනකොට ලෝකෝත්තර කර්මයේ කළ බැවින් ඒ වගේම භාවිතත්වා භාවිත කළ බැවින් කියන තැනින් විස්තර වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර කර්මයේ වඩනවා කියන එක කරනවා වඩනවා කියන එක භාවිත කරනවා කියන තැනින් එතකොට අපිට ලැබෙනවා ඒ වගේ තැන් වලින් හොඳ මූලාශ්‍ර පද්ධතියක් එහෙම නැතිනම් මේ සිත භාවනාව නැතිනම් දියුණු කරන එක භාවනාව කියන කාරණේට එන සෝතාපට්ටි ඵලයටත් භාවිතත්තා භාවිත කිරීම හිත වැඩිම භාවනා කිරීම අවශ්‍ය වෙන දෙයක් සුතවන්තු ආදී සූත්‍ර දේශනාවලදී සරියුත් තෙරුන් වහන්සේ පැහැදිලි කරන කොට්ටිත තෙරුන් වහන්සේට මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය සම්මර්ෂණය කරන කෙනා මෙනෙහි කරන කෙනා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියලා. මෙතනින් කියන්නේ අහගෙන ඉන්නවා කියන එක නෙමෙයි මෙනෙහි කරන කෙනා කියන එක. එතකොට මේ අහගෙන ඉදිද්දිම සෝවාන් විය යුතුයි කියලා ඇති කරගත්ත මතවාදයක් තියෙනවා නම් ඒක මිත්‍යා මතවාදයක් කියන එක අපිට දැන් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. මේකෙන් කියන්නට උත්සාහවත් වෙන්නේ යම් දෙයක්ද ඒ වැරදි කොට අර්ථකථනය කරන්නට තමයි උත්සාහවත් වෙනවා මේ බණ අහන්න නැතුව සෝවාන් වෙන්නට පුළුවන් කියලා බණ අහන්නේ නැතුව සෝවාන් වෙන්නට බෑ බණ අහන්නේ නැතුව සෝතාපට්ටි ඵලය ලබනවා කියන දේ කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විතරයි ධර්මය පෙර කාගෙන්වත් ඒ ජීවිතේදී අහන්නේ නැතුව උතුම් වූ ඵලයන් සාක්ෂාත් කරන්නේ. නමුත් රහතන් වහන්සේ ඒ ධර්මය අහලා ඒ මොහොතේදී හෝ පසුව මානසිකාරය කරමින් සිටියේදී හෝ සෝතාපට්ටි ඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා අරිහත් ත්වයට පෙර. එතකොට මෙන්න මේ දිහා අපි බලනකොට අපිට හොඳාකාරවම දකින්නට පුළුවන් දේ තමයි ධර්මය හොඳින් අහලා දැනගත්ත කෙනෙකුට ධර්මය සම්මර්ෂණය කරනකොට ධර්මයේ මෙනෙහි කරනකොට එහෙමත් නැතිනම් භාවිත කරනකොට භාවනා කරනකොට සෝවාන් ඵලය සාක්ෂාත් කළ හැකි කියන එක. ඒ ධර්මය අහලා දැනගන්නවා කියන එක සුතමේ ඥානයේ තුලින් ඔහුට ලැබිය යුතු දෙයක්. ධර්මය අහලා ධර්මය තමන් කළ යුත්තේ කුමක්ද කියන කාරණේ පිළිබඳව තේරුම් ගන්නවා කියන එක සුතමේ ඥානයේ තුලින් ලැබෙන්නට අවශ්‍ය දෙයක්. ඒ දේ සුතමේ ඥානය තුලින් ලබාගත් පුද්ගලයාට පුළුවන් ඊට පස්සේ ඒ ධර්මයේ සම්මර්ෂණය කරන්නට ඒ ධර්මයේ පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට මානසිකාරයේ පවත්වමින් ධර්මාවබෝධය સિદ્ધ කරන්නට ඔහුට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලි ඇති කියලා මම හිතනවා සුතමේ ඥානය කියන එක වැරදි කොට අර්ථකථනය නොගත යුතුයි මේ අහගෙන ඉන්න මොහොතේදී පමණක් සෝතාපට්ටි ඵලය ලැබෙනවා ඊට පස්සේ සම්මර්ෂණය කරනකොට සෝතාපට්ටි ඵලය ලැබෙන්නේ නැහැ කියලා මොකද අහගෙන ඉන්නකොටත් සිද්ධ වෙන්නේ අපි ඒ කියන වචනයට අනුව තමන්ගේ පැත්තෙන් සම්මර්ෂණයක් ඒ වගේම අපි පසෙකට ගිහිල්ලා කළත් සිද්ධ වෙන්නේ සම්මර්ෂණයක් එහෙනම් ඒ හැමතැනකදීම සිදුවන්නේ භාවනාවක් කියන කරුණම තමයි අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හිත වඩන කෙනෙකුට හිත දියුණු කරන කෙනෙකුට ඕනම විදිහකට අර විමුක්තායතන පහක් පිළිබඳව ධර්මයේ විග්‍රහ වෙනවා. ඒ පංච විමුක්තායතනයන්ට සුදුසු ආකාරයට ඕනම විමුක්තායතනයකින් සෝතාපට්ටි ඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා ධර්ම විනයානුකූලව අපි මේ කාරණය පිළිබඳව විග්‍රහ කරගත්තොත්. එතකොට ඒ ලබා ගන්න සුතමේ ඥානය පිළිබඳව කතා කරනකොට තමයි අපි අභිඤ්ඤය නිर्देशය පිළිබඳව සාකච්ඡා කළේ. අභිඤ්ඤය නිर्देशයේදී අපි කතා කළා නුවණින් දැක්ක යුතු ධර්මතා පිළිබඳව අවබෝධ කළ යුතු ධර්මතා. ඊට පස්සේ පරිඤ්ඤය නිर्देशයේදී අපි පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් පිළිබඳව කතා කළා. ඉන්පසු අපි පිළිවෙලින් පහතබ්බ නිर्देशය කතා කළා. ප්‍රහාණය කළ යුත්තේ කවර ධර්මයන්ද කියන කාරණය පිළිබඳව අපි කතා කළා. එතකොට අද දවසේදී අපිට තියෙන්නේ මේ පහතබ්බ නිर्देशය පිළිබඳව කතා කරන්නට කවර ධර්මයන් ප්‍රහාණය කළ යුතුද කියන කාරණේ තමයි අපිට කතා කරන්නට තියෙන්නේ. එතනදී අපි පිළිවෙලින් කතා කරගෙන පැමිණිලා අට ධම්මා පහතබ්බා අට මිච්ඡත්තා කියන කරුණ සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට පස්සේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලිකා කියන කරුණ පිළිබඳවත් අපි එතනදී විග්‍රහ කරගන්නට යෙදුණා. එතකොට නව තණ්හා මූලික ධර්ම පිළිබඳව අපි කතා කරනකොට අපි එතනදී විග්‍රහ කරගත්තා මේ තණ්හම් පටිච්ච පරියේෂනා පරියේෂනම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිච්ඡයෝ විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං අජ්ජෝසානං පටිච්ච පරිග්ගාහෝ පරිග්ගාහම් පටිච්ච මච්චරියම් මච්චරියම් පටිච්ච ආරක්ඛෝ ආරක්ඛාදිකරණං දණ්ඩ දාන සත්ත්ව දාන කලහ විග්ගය විවාද තුවන්තුව පේසුඤ්ඤ මුසාවාද අනේකා පාපකා කුසලා ධම්මා සම්භවಂತಿ කියන මේ කාරණය පිළිබඳව අපි කතා කළා. එතකොට එතනදී අපිට පිළිවෙලින් අපේ ජීවිතයේ කෙනෙකු අකුසල් කරා යොමු වෙන්නේ කවර මානසික මට්ටමකින්ද කියන එක පිළිබඳවයි අපි එතනදී කතා කළේ. එතකොට තණ්හාව නිසා ඇතිවන පරේෂණය සහ පරේෂණය නිසා ඇතිවන ලාභය ලාභය නිසා ඇති ඇති වුණ විනිශ්චය විනිශ්චය නිසා ඇති කරගත්ත චන්ද්‍රාගය මෙන්න මේ චන්ද්‍රාගය නිසා ඇති කරගත්ත අජෝසානය දැස ගැනීම ඒ වගේම ඒ නිසා ඇති කරගත්ත පරිග්‍රාහය මම මාගේ කියලා ඇති කරගත්ත පරිග්‍රහණයන් මේ පරිග්‍රහණය නිසා ඇති කරගත්ත මසුරු බව සහ මසුරු බව නිසා ඇති කරගත්ත ආරක්ෂාවත් ආරක්ෂාව නිසා අපිට අවශ්‍ය දේ රැකගන්නට අවශ්‍ය වෙනකොට ඒ රැක ගැනීම සඳහා අපි දොස්පරස්කීම් ඒ වගේම ආයුධ ආයුධ අපට ගන්නට සිදුවීම් කලහ විවාද ලෝකේ හට ගන්න ආකාරය පිළිබඳවයි අපි එතනදී කතා කරන්නට යෙදුනේ. එතකොට ඒක තමයි ලෝකේ අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය අපි මුල හොයාගෙන ගියොත් අපේ ජීවිතයේ අද දවසේදී මෙබඳු ජීවිත මට්ටමක් නැතිනම් මෙබඳු මානසික ස්වභාවයක් ඇතිවන්නට මූලිකම හේතුව කුමක්ද කියන එක අපි විමසලා බැලුවොත් අපිට දකින්නට තියෙන දේ තමයි මේ ඇති නව තණ්හා මූලික ධර්ම කියන එක අපි ලෝකයේ ඇති ඇලීම බැඳීම එහෙමත් නැතිනම් තෘෂ්ණාව කියන කාරණේ මුල් කොටගෙන තමයි අපේ ජීවිතයේ මුළු පදනමම මුළු දැක්මම වැටිලා තියෙන්නේ ඒ නිසා තමයි අවිද්‍යාව නැතිනම් භව තණ්හාව මේ ආදී ධර්මයන් මූලක්‍රේෂ ධර්මයන් හැටියට පෙන්වන්නේ නොදන්නා කමක් නොදැන ඒ ඒ තැන ඇලීම කියන කාරණයක් නිසා අපේ අද දවසේ ජීවිතයේ නිර්මාණය වෙලා තියෙනවා ජීවිතේ නිර්මාණය වෙලා කියලා කිව්වේ අපි දැක්මක් සහිතව වැඩ කරන පුද්ගලයෙක්ව අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ නිසා අපි රැකී රක්ෂා කිරීම, gedara ජීවත් වීම මේ සියල්ලගෙම මූලික පදනම දිහා අරගෙන බැලුවොත් මුල තණ්හාව කියලා අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ නව තණ්හා මූලික ධර්මයන්ට අනුව මේ ධර්මතා ඔක්කොම කුමක් මුල් කොටද පවතින්නේ කියලා බැලුවොත් අපිට තෘෂ්ණාව මුල් කොට පවතින ධර්මතාවයන් ඒකේ ප්‍රතිඵලය තමයි අද ඔබට ඔබේ ජීවිතය ලබා දීම කියන කාරණය. ඊට පස්සේ අපිට හම්බෙනවා දස ධම්මා පහතබ්බා ධර්මතා 10ක් අපි ප්‍රහාණය කළ යුතුයි කවර ධර්මතා 10ක්ද දස මිච්ඡත්තා මිච්ඡත්ත ධර්මතාවයන් 10ක් අපි ප්‍රහාණය කළ යුතුයි එතකොට අපි දස අට මිච්ඡත්ත කතා කළා මිත්‍යා ධර්මතා 8ක් පිළිබඳව කතා කළා. ඒ 8 පිළිබඳව කතා කළා වගේම මෙතන දැන් ධර්මතා 10ක් කතා කරනවා. අර 8ට වඩා වෙනස් වෙන්නේ මෙතන. කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තාදී කතා කරන දෙම මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ජීව ආදී විදිහට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා අෂ්ට ධර්ම හැටියට. මෙතනදී ඒකට එකතු වෙනවා මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියන දෙකක්. මිච්ඡා ඥානය කියලා කියනවා වැරදි ලෙස ලබාගත් වැරදි ඥානය කියන එක. මිච්ඡා විමුක්තිය කියලා කියනවා වැරදි ලෙස මිදුණා කියලා අපි තේරුම් ගැනීම කියන කාරණය. එතකොට මිච්ඡා ඥානන්ති පාපකිරියාසු උපාය උපාය චින්තා වශයෙන් පාපං කත්තා සුගතම් සුගතම් මයාති පච්චවික්ඛනාකාරේන uppannෝ මෝහෝ එතකොට මිච්ඡා ඥාන කියලා කියනවා පාපක්‍රියා ආදීන් සිද්ධ කියලා ඒකට උපාය චින්තා ඒ කියන්නේ පව්කම් කරන්නට අවශ්‍ය උපායන් අපි සකස් කිරීම මම මේ මේ විදිහට සත්ව ඝාතනයන් කරනවා මේ මේ විදිහට මම මුසාවාදයන් මේ විදිහට බොරුවක් කිව්වහම හොඳයි ආදී වශයෙන් කෙනෙකුට අකුසල් කරන්නටත් නුවණක් තියෙනවා. සමහර වෙලාවට හොරකමක් කරන්නට ඒකට නුවණක් තියෙන්නට ඕනේ. අන්න ඒ හොරකම් කිරීම අකුසල ධර්මයේ කෙරෙහි පවත්නා නුවණට කියනවා මිච්ඡා ඥාන කියලා. එතකොට ඒ මිච්ඡා ඥාණය ඇතුව මෙහෙවන හැම දෙයකම අනිත් අංගයන් මිච්ඡා බවට පත්වෙච්ච දේවල් තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. දැන් දඩයක් කරුවෙකුට දඩයන් කර ගැනීම පිණිස හොඳ සතියක් තියෙන්නට ඕනේ හොඳ සිහියක් තියෙන්නට ඕනේ. එතකොට ඒ ඒකත් සිහිය තමයි හැබැයි ඒක මිච්ඡා සති. ඒ වගේම මෙතන යම් ඒකාග්‍රගත වුණ අරමුණකින් ඉලක්කය ගන්නවා නම් අපි ඒකට කියනවා මිච්ඡා සමාධි කියලා. එතකොට මෙන්න මේ විදිහට අකුසලයේ පිළිබඳව පවත්නා නුවණට කියනවා මිච්ඡා ඥාන කියලා. එතකොට මිච්ඡා විමුක්තිති අවිමත් අවිමුත්තස්සේව සතෝ විමුක්ති සංහිතා. මිච්ඡා විමුක්ති කියලා කියනවා යම් කෙනෙක් අවිමුත්තස්ස නොමිදිලා මිදෙන්නේ නැතුව විමුක්තියක් නොලබා විමුක්තයි කියලා හිතනවා නම් මිදුනා කියලා හිතනවා නම් අන්න ඒ කෙනාට කියනවා මිච්ඡා විමුක්ති කියලා. එතකොට මිච්ඡා විමුක්තිය, මිච්ඡා දිට්ඨිය ආදී මේ අංග ටිකේ ප්‍රතිඵලය තමයි මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියන එක. එතකොට අපිට මේක ආකාර කිහිපයකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අද සමාජයේ දිහා බැලුවත් අපිට ඇතම් වෙලාවට මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියන ටික බලවත්ව දකින්නට පුළුවන්. ධර්ම සංඥාවෙන් අධර්මයේ වැළඳගත්තත් ඒ තුල ඇත්තේද මිච්ඡා ඥානයක්, ඒ තුල ඇත්තේද මිච්ඡා විමුක්තියක්. ඒ නිසා අද බොහෝ වෙලාවට අපිට සමාජය තුල දකින්නට තියෙන දෙයක් තමයි මේ මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියන මේ අංග දෙකත් අපේ සමාජය තුල බොහෝ කොට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක සමහර වෙලාවට අපේ බොහෝ පින්නතුන් අපි දකිනවා තමන්ගේ වෘත්තීය මට්ටම් තමන්ගේ ක්ෂේත්‍රවලට අදාළ වචන කෝෂයක් යොදා ගන්නමින් යම් කෙනෙක් ධර්මයේ විවරණයකට ලක් කරනකොට ඒ ධර්ම විවරණය නිවැරදි ධර්මයේ ලෙස ග්‍රහණය කරගන්නවා. ඒ ධර්මය ත්‍රිපිටකයට අදාළද අටුවාවන්ට අදාළද කියන එක ත්‍රිපිටකයට ගැලපෙනවාද කියන එක විශේෂයෙන් සඳහන් කරන්නේ නැතුව ඒ පිළිබඳව සැලකිල්ලක් නැතුව ඇතම් කෙනෙක් අර විදිහේ තමන්ගේ ක්ෂේත්‍රයන්ට අදාළ වචන වලින් පැහැදිලි කරනකොට මේ ධර්මය තර්කානුකූල ලෙස තර්කග්‍රාහීව ගන්න බව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ නිසා මේ ධර්මයේ එහෙම ගන්නට පුළුවන් කමක් නෙමෙයි. මා තක්ක හේතු කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තර්කයෙන් පෙන්වන නිසාම පිළිගන්නට එපා කියලා තර්ක හේතු කොටගෙන පිළි නොගත යුතු බවම අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ ධර්මය නුවණින් ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දෙයක්. ඒ නුවණින් ගෙනිච්ච තමයි සම්මා ඥාන සම්මා විමුක්ති ලබන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒක නුනුවණින් ගියොත් මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියන කොටස තුල තමයි අපිට හිර වෙන්නට සිද්ධ වෙන්නේ. ඇතැම් වෙලාවට අපි සමාජය තුල දකිනවා මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්තිය අද සමාජයේ බොහොම විශාල වශයෙන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. බොහෝ ඇත්ත සෝවාන් වෙලා, සකදාගාම වෙලා, අනාගාම වෙලා, රහත් වෙලා කියලා හිතාගන්න පිරිසුත් ඉන්නවා. සමහර වෙලාවට ප්‍රථම ධානලාභී, ဒုတိ ය ධානලාභී, තෘතිය ධානලාභී, චතුර්ථ ධානලාභීනුත් ලෝකේ ඉන්නවා. මේ කාරණාවන් දිහා අපි විමසලා බලනකොට අපිට දකින්නට තියෙන දේ තමයි මේ මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්තිය බොහොම බලවත් ලෙස මෙතන පවතිනවා කියන එක. මොකද නොමිදී මිදුණයි කියලා කියනවා. ඊට අදාළ ආශ්‍රව ඊට අදාළ කෙලෙස් සමූහය ඔහු තුල ඒ විදිහටම පවතිනවා නමුත් ඔහු හිතාගෙන ඉන්න ඔය කෙලෙස්යෙන් මිදුණා කියන එක. ඒක ඉතාමත් භයානක තත්වයක්. ඒ නිසා තමයි සමාජය අපිට කාම සංඥා සහිත ප්‍රථම ධානලාභී එතකොට මේ විතක්ක ਵਿਚාර සහිත ဒုတိ ය ධානලාභී මේ විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සක්කාය දිට්ඨි විචිකිච්ඡාවන් සහිත සෝවාන් ආරයන් වහන්සේලා පංච දුස්චරිතේ පංසිල් පද පහ කඩ කරන සෝවාන් ආරයන් වහන්සේලා අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ සමහර වෙලාවට ගිහි ගෙදර කාමභෝගී ජීවිතත් ගත කරන අනාගාමී ආරයන් වහන්සේලා ඒ වගේම කෙලෙස් සහිත මනසකින් ලෝකේ ඇසුරු කරන රහතන් වහන්සේලාත් අපිට අද කාලෙදි දකින්නට වෙලා තියෙනවා කුමක ප්‍රතිඵලයක් විදිහටද මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්තියේ ප්‍රතිඵලයක් විදිහට අපිට ඒ කාරණාව පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දස මිච්ඡත්ත ධර්ම මිච්ඡත්ත ධර්මතා 10ක් තියෙනවා මේ 10 අපි තේරුම් ගත යුතු වෙනවා ඒ ධම 10 තේරුම් ගන්නකොට අපිට ධර්මාධර්ම විනිශ්චයට ඉතා විශාල හැකියාවක් කාරණා සමූහයක් අපිට ඒ තුල දකින්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා ඒ දස මිච්ඡත්ත ධර්මයන් ඊටාම වැදගත් දේවල් බවට වැදගත් කාරණාවන් බවට පත් වෙනවා ඊට පසුව අපිට සාකච්ඡා කරන්නට පුළුවන් මේ පහතබ්බ නිर्देशයේ අපි ඒකක වශයෙන් ඇතිවෙන එහෙම නැතිනම් වැඩි එන පිළිවෙලටයි අපි කතා කළේ. නමුත් මෙතනදී අපිට ඊට වඩා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. තවදුරටත් ඒකක වශයෙන් සංඛ්‍යාත්මකව නැතුව ඊට පස්සේ අපි විවෘතව සාකච්ඡා කරනවා. ද්වේ පහානානි ප්‍රහාණය කිරීම දෙකක් තියෙනවා. කොමක්ද? සමුච්ඡේද පහානම් පටිප්පස්සද්දි පහානම්. සමුච්ඡේද ප්‍රහාණය සහ පටිප්පස්සද්දි ප්‍රහාණය කියලා ප්‍රහාණ දෙකක් තියෙනවා. සමුච්ඡේද පහානංච ලෝකුත්තරං khයගාමී මග්ගං. ඒකෙන් සමුච්ඡේද ප්‍රහාණය කියලා කියනවා ලෝකෝත්තර khයගාමී මාර්ගය භාවයතෝ පටිප්පස්සද්දි පහානංච පලක්කනේ ඒ කයගාමී මාර්ගයේ භාවයතෝ වඩන කෙනාට පටිප්පස්සද්දි පහානම් ප්‍රතිප්පස් ප්‍රතිප්පස්සද්දි ප්‍රහාණය පිළිබඳව දක්වනවා පලක්ෂණේ පලක්ෂණයෙහි එතකොට අපිට කෙලස් දුරු කිරීම පිළිබඳව කතා කරනකොට තදංග විස්කම්බන සමුච්ඡේද කියලා තුන් ආකාරයකට අපි කෙලෙස්යන්ගේ දුරු කිරීම කතා කරනවා. තදංග කියලා කියන්නේ ඒ මොහොතට ඊටාම తాවකාලිකව තදංග ප්‍රහාණයකට ලක් කරනවා. බණක් අහගෙන ඉන්නකොට ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට ඔබට තදංග වශයෙන් කෙලෙස් තදංග වශයෙන් ආශ්‍රව ධර්මතාවයන් යටපත් වෙනවා. ඒකට කියනවා తాවකාලිකව ඊටාම తాවකාලිකව ඒ ඇති කරගත්ත දෙයට කියනවා තදංග ප්‍රහාණ කියලා. ඒ වගේම විස්කම්බන ප්‍රහාණ කියලා කියනවා. ඔබට සමත නිස්සිතව හෝ එහෙම නැතිනම් චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගා ගැනීම තුළ ඒ කෙලෙස්ය යම්තාක් දුරකට ප්‍රහාණය කරන්නට විසිරුවා දාන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණයකට ලක් කළා කියලා. ධ්‍යාන ආදී තුල සිද්ධ වෙන දේ තමයි විස්කම්බන ප්‍රහාණය. ඒ විස්කම්බන ප්‍රහාණයේ මුල තියෙනවා. මුල කියලා කියන්නේ කෙලෙස්ය ඇති කරන්නට අවශ්‍ය මුල් එක්කම සිඳිලා ගිහිල්ලා ඉවත් වෙලා නැහැ. නමුත් ඒ ප්‍රහාණයට අවශ්‍ය නිෂ්කම්බණය කරලා තියෙනවා විසිරෝල දාලා තියෙනවා නැවත ඕනම මොහොතක හට ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මුලත් එක්කම ඉවත් කළාට පස්සේ සම්පූර්ණම මුලිනු පුටා දැම්මට පස්සේ ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. මුලින්ම ඉවත් කරලා දැම්මහම සියල්ලම සිඳලා දැම්මහම සමුච්ඡේද ප්‍රහාණ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට තුන් ආකාර ක්ලේශ ප්‍රහාණයක් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතනදී අපිට ඊටාම වැදගත් වෙනවා මේ කාරණාව පිළිබඳව විවරණයකට ලක් කර ගැනීම මේ ද්වේ පහානානි ප්‍රහාණ දෙකක් පිළිබඳව මේ කතා කරන්නේ සමුච්ඡේද ප්‍රහාණය සහ පටිපස්සද්ධි ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණයයි පටිපස්සද්ධි ප්‍රහාණයයි කියන එක සමුච්ඡේදය අර අපි කලින් කතා කළා වගේ මුලත් එක්කම සිඳලා දාන එකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. පටිපස්සද්ධි ප්‍රහාණය කියලා කියනවා ඒ පිළිබඳව ඇති ඒ කාරණේ පිළිබඳව පවත්නා ප්‍රතිප්‍රශබ්දි ප්‍රහාණය කියන එකට එහෙම නැතිනම් සංසිඳීම කියන කාරණයට සංසිඳීම කෙලසුන්ගේ මිදී ලබන සංසිඳීම කියන කාරණයේ ඵලයේ ලක්ෂණයක් ඒ වගේම කෙලසුන්ගෙන් මිදෙන්නට අවශ්‍ය මග වඩනවා කියන එක මග කියන මාර්ගය කියන එකට කියනවා කයගාමී මාර්ගය සමුච්ඡේද ප්‍රහාණය කියලා එතකොට මේ සමුච්ඡේද ප්‍රහාණය සහ පටිච්චසද්දි ප්‍රහාණය කියන ප්‍රහාණ දෙකක් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විස්කම්බන ප්‍රහාණය කියලා කියනකොට අපි දන්නවා තදංග විස්කම්බන ආදී ප්‍රහාණයන්ගේ විස්කම්බන ප්‍රහාණය ධානයන් ආදීන්ගෙන් සිද්ධ වෙන්නේ විස්කම්බනේ දුරු කිරීම කෙලෙසුන් తాවකාලිකව යටපත් කිරීම කියන කාරණය. හැබැයි ඒ විදිහට ඒ ධාන උපදවා හෝ නූපදවා හෝ යම් විදර්ශනා මගින් යම් කිසි කෙනෙක් ඵලයටපත් වෙනවා නම් අපි උදාහරණයක් හැටියට සෝතාපට්ටි ඵලය ගත්තොත් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන ආර්යයන් වහන්සේට සෝතාපට්ටි මාර්ගයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම නැවත නොහට ගන්න විදිහට සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරනවා කුමකින්ද? සෝතාපට්ටි මාර්ගයෙන්. එතකොට සෝතාපට්ටි ඵලයටපත් වෙන ආර්යයන් වහන්සේගේ ඒ සිතේ ස්වභාවයට කියනවා පටිච්චසද්දි ස්වභාවය කියලා. අර ධර්මයන්ගේ නැතිකම නිසා දුරුකලකම නිසා සමුච්ඡේද ප්‍රහාණයට ලක්කලකම නිසා ඇති වුණු සංසිඳීම කියන කාරණයට පටිප්පස්සද්ධි ප්‍රහාණය කියලා කියනවා නැවත නොහට ගන්න බවටපත් වුණා කියලා අපි ඒ කාරණේ පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට ඒ නැවත නොහට ගැනීම කියන කාරණය තුළ ඔබට ගලපන්නට පුළුවන් නම් අපි කතා කරන්නේ අනුත්පාදය පටිපස්සද්ධිය තුළ නැතිනම් නිරෝධ සත්‍ය කියන එක නිවන කියන කාරණේ තමයි අපි මේ තුලින් කතා කරන්නේ. එතකොට සමුච්ඡේද ප්‍රහාණය තුල මඟ කතා කළා පටිපස්සද්දි ප්‍රහාණය තුල ඵලය කියන ලක්ෂණය ඇති කාරණේ කතා කළා ක්ලේශයන් නැවත නොහට ගන්න මට්ටමට පත් කිරීමේ මඟ තමයි සමුච්ඡේද ප්‍රහාණයට අයිති මුලත් එක්කම ගලවලා මුල සිඳලා දාන එකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා ඒ වගේම ගැල වූ මුල ඇතුව කෙලෙසයන් නැවත නූපදින සත්‍යයට පත්කොට ලබන සංසිඳීමට කියනවා පටිපස්සද්දි ප්‍රහාණය කියන මේ කාරණාවට. එතකොට වේ පහනානි සමුච්ඡේද පහනම් පටිපස්සද්දි පහනානම් සමුච්ඡේද පහනං ච ලෝකුත්තරං කයගාමි මග්ගං. එතකොට මේ තැනදී අපිට සමුච්ඡේද ප්‍රහාණය දකින්නට පුළුවන්කම තියෙනවා. ලෝකෝත්තර කයගාමි මාර්ගයේදී කයගාමි කියලා කියනවා ක්ෂයගාමී කියන එක වාන නැමැති වාන සංඛ්‍යාත නැතිනම් මේ තෘෂ්ණා සංඛ්‍යාත මේ කාරණාවන් දුරු කරන නිසා කයගාමි කියලා කියනවා. නිබ්බාන සංඛාතං කයං ගච්ඡති කයගාමි. කයගාමීච සෝ මග්ගෝ ചാති කයගාමී මග්ගෝ කියලා මේ පිළිබඳව නිරුක්ති සපේන අට කතාව තුළ නිර්වාණ සංඛ්‍යාත කයගාමී කය භාවයට යනවා වාන සංඛ්‍යාත තෘෂ්ණාව ක්ෂේ භාවයට යන නිසා කයගාමී කියලා කියනවා කයගාමීච සෝ මග්ගෝ ചാති ඒ මාර්ගය කයගාමී සහ මාර්ගයත් වන නිසා කයගාමී මග්ග කියලා කියනවා. තම් භාවයතෝ ඒ මග භාවිත කරන කෙනා ඒ මග භාවේ සබ්බ කියලා අපි මුලින් කතා කළා. ඒ මග වඩන කෙනා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන කාරණාව. එතකොට සමුච්ඡේද සංකාතම් පහනං න සේසප් පහනන්ති සමුච්ඡේද පහනං න ශේෂප්පහානන්ති කියලා කියන ශේෂයක්වත් නැතුව එහෙම නැතිනම් ටිකක්වත් නැතුව දුරු කරපු නිසා අවශ්‍ය ඊටාම සුළු කොටසක්වත් නැතුව ප්‍රහාණය කළ නිසා සමුච්ඡේද ප්‍රහාණය කියලා කියනවා කියන එක අට කතාව තුළ විග්‍රහ කරනවා කෙලේසානම් පටිප්පස්සද්දත්තා පටිප්පස්සද්දී කෙලෙසුන්ගේ සංසිඳීමට ලක් කරපු අනුත්පාදයට ලක් කරපු බවින් පටිප්පස්සද්දී කියලා කියනවා පහීනත්තා ප්‍රහීන කළ බැවින් ප්‍රහාණය කියලා කියනවා. පටිච්චසද්දි ප්‍රහාණය කියලා ඒ පිළිබඳව අපි හඳුන්වනවා. එතකොට මෙන්න මෙතනදී අපිට හොඳ අර්ථයක් ලැබෙනවා. එකක් තමයි මේ මාර්ගයේ වැඩිම කියන කාරණය ලෝකෝත්තර මාර්ගයේ වැඩිම කියන එක කයගාමී මාර්ගය කියලා දක්වනවා. එතකොට ඒ මාර්ගය කෙනෙකු තුල වැඩි යුතු දෙයක් මිසක මාර්ගය කියන දේ නිකම් පහළ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මාර්ගය ඉපදවිය යුතුයි. ඒක සද්ධර්ම ශ්‍රවණයෙන් හෝ අහගත්ත දේ නැවත නැවත භාවිත කිරීමෙන් හෝ උපදවාගත යුතු දෙයක්. ඒ උපදවා ගැනීම තුළ අපිට ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කයගාමි මාර්ගය කියලා. ඒ කයගාමි මාර්ගය තුල සමුච්ඡේද ප්‍රහාණය තුල ලබාගත් ඵලයට කියනවා පටිච්චසද්දි ප්‍රහාණය කියලා. නැතිනම් අනුත්පාද සංඛ්‍යාත නිරෝධය කියන කාරණයෙන් ඒක හඳුන්වනවා. ඒ වගේම තීනි පහානානි ප්‍රහාණ දෙකක් අපි ඒ කතා කළේ මෙතනදී අපි කලින් සංඛ්‍යාත්මකව 10ට එනකන් කතා කළා. දැන් මෙතනදී ප්‍රහාණ 10ක් පිළිබඳව අපි කතා කරලා ඊට පස්සේ කාරණා දෙකේ කොටසට ආවා. දේ පහනානි ප්‍රහාණ දෙකක් පිළිබඳව කතා කළා දැන් තුනේ කාරණාවක් නැවත කතා කරනවා තීනි පහනානි කාමාන කාමාන මේතන් නිස්සරණං යදිදන් නෙක්ඛම්මා කාමයන්ගේ නිස්සරණය නෙක්ඛම්මේ කියලා කියනවා රූපාන මේතන් නිස්සරණං යදිදන් ආරුප්පං රූපයන්ගේ නික්මීම ආරුප්පය යංකෝපන කිංචි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ තස්ස නිස්සරණං එතකොට යම් කිසි හටගත්තු ධර්මයක් තියෙනවා නම් සංකත ධර්මයක් තියෙනවා නම් පටිච්චසම්පන්න ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයන්ගේ Nirodhaය තස්ස නිස්සරණං එහි නිස්සරණයයි. නෙක්ඛම්මං පටිලද්දස්ස කාමා පහිනා චේව හොಂತಿ පරිවත්තාච. නෙක්ඛම්මේ ලබාගත් කෙනාට කාමයේ ප්‍රහීන වෙලා තියෙනවා පරිවත් කාමයේ දුර වෙලා තියෙනවා ආරුප්පම් පටිලද්දස්ස අරූපය ලැබපු කෙනාට රූපා පහිනා චේව හොಂತಿ පරිවත් පරිච්ඡත්තාච ආරුප්පේ ලැබපු කෙනාට රූපේ ප්‍රහීන වෙලා තියෙනවා. ඒ වගේම රූපය දුරු වීමට ගිහිල්ලා තියෙනවා. නිරෝධම් පටිලද්දස්ස සංඛාරා පහීනාචේව හොಂತಿ පරිච්ඡත්තාච එතකොට Nirodhe ලැබපු කෙනාට දුරු වෙලා තියෙනවා සංස්කාර ධර්මයන් ප්‍රහීන වෙලා තියෙනවා පරිච්ඡත්තාච ඒක පරිත්‍යාග කරනවා කියලා කියනවා අපි ඉවත් කරනවටත් එතකොට ඒක පරිත්‍යාග කරලා තියෙනවා එහෙම නැත්නම් ඉවත් කරලා තියෙනවා මෙන්න මේ විදිහට අපිට ගන්නට පුළුවන්කම තියෙනවා කාමාන මේතන් නිස්සරණ යදිදන් නෙක්ඛම්මං කාමයන්ගේ යම් නික්වීමක් තියෙනවා නම් මේකට කියනවා නෙක්ඛම්ම කියලා ඒ කියන්නේ නෙක්ඛම්මය කියලා කතා කරනකොට අපි දැන් දෙකකින් කතා කරනවා කාමානං මේතං නිස්සරණං කාමයන්ගේ නිස්සරණේ නෙක්ඛම්මයයි කියලා කතා කරනකොට සංකත සහ අසංකත බෙහෙදයකින් අපිට මෙතන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් ලෞකික සහ ලෝකෝත්තර බෙහෙදයකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කෙනෙකු ප්‍රතිපදාව වඩනකොට භාවනාව වඩනකොට ඒකේන ලෞකික ධානය ධානයන්ටපත් වීම තුළ නිකම්පත් වෙන්නේ නැහැ නීවරණ ධර්මයන් දුරු කරලා නීවරණ ධර්මයන් යටපත් කරලා දාලා අපි ඉස්සෙල්ලා කතා කළා විස්කම්බන ප්‍රහාණය කියලා විස්කම්බන ප්‍රහාණයකට ලක් කරලා තමයි කෙනෙකු ධානය උපදවන්නේ. එතකොට ඒ ධානය උපදව ගැනීම තුළ එයා ඒත් කාමයන්ගේ නිස්සරණයක් ලැබුවා. හැබැයි ඒක එක දිගටම පවතිනවා කියන කාරණේන මේ කතා කරන්නේ. ඒකත් කාමයන්ගේ නිස්සරණයක් ප්‍රථම ධානය. ඒ කියන්නේ ප්‍රථම ධානය ලබාගෙන නැවතත් කාමසහගත සංඥාවන්ගේ මානසිකාරයන්ගේ හැසිරෙනවා නම් ඔහුට ඒක පරිහානීය ධර්මයක්. එහෙම නැතිනම් ඒ කාම සංඥාවන්ගේ හැසිරීම හේතු කොටගෙන ඒ ධානයේ පරිහානියටපත් වෙනවා, පිරිහීමටපත් වෙනවා. ඊට පස්සේ රූපාන මේතන් නිස්සරණං යදිදං ආරුප්පං කියනකොට රූපයන්ගේ නික්මීම ආරුප්පයයි රූපයන්ගෙන් ඉවත් වීම කියන කාරණය කාමාන මේතන් නිස්සරණං කියනකොට කාමයන්ගේ නික්මීම අපි ධානයෙන් කතා කළේ තව පැත්තකින් කතා කරන්නට පුළුවන් තව කෙනෙකුට ඒ ධානාංගම පාදක කර හෝ එහෙම නැතිනම් විදර්ශනාව මුල සිට වැඩිම තුලින් හෝ අනාගාමි ඵලයටපත් වීම තුල සියලු රූපයන්ගෙන් මිදීම කියන කාරණය සිද්ධ වෙනවා. දැන් අපි ප්‍රථම ධාන ගැන කතා කළා මුලින්. ඒකට කියනවා රූපාවචර මට්ටම කියලා රූපාවචර මට්ටමටපත් වීම. ඊට පස්සේ රූපාවචර ධානයන් කියලා අපි ඒ ධානයේ පිළිබඳව හඳුන්වනවා. කාමයන්ගෙන් දුරු කරගන්න කෙනාට එහෙම නැතිනම් කෙනෙකුට ඒ ධාන අංගයන් විදර්ශනා කිරීම තුළ හෝ රූපේ විදර්ශනා කිරීම තුළ හෝ ඔහුට ඉන් මිදීම පිණිස මඟ වඩලා පුළුවන්කම තියෙනවා අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට අනාගාමී ඵලය සාක්ෂාත් කරනකොට මේ කාමය කියන කාරණාවෙන් මිදෙනවා සම්පූර්ණම සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙනවා අනාගාමී මාර්ගයෙන් පටිපස්සද්ධි ප්‍රහාණයට ලක් වෙනවා අනාගාමී ඵලයෙන් කියන කාරණය අපිට එතනදී දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් උපදිනකම තියෙනවා නම් කාමරාග පටිග. අපි සෝවාන් ඵලයේදී කතා කළා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන. දැන් කාමරාග පටිග දෙක සකුදාගාමී මාර්ගයෙන් තුනී භාවයටපත් කළා. ඵලයෙන් තුනී භාවයටපත් කළා. අනාගාමී ඵලයෙන් සිද්ධ කරන මාර්ගයෙන් සිද්ධ කරනවා සමුච්ඡේද ප්‍රහාණය කාම රාග පටිගයන්ගේ රළු මට්ටම ඉවත් කරලා සකුදාගාමි ඵලයෙන් ඊට පස්සේ සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කිරීම අනාගාමී මාර්ගයෙන් සිද්ධ වෙනවා නැවත නොහට ගන්න බව පටිප්පස්සද්දි ප්‍රහාණය මාර්ගයට අනතුරුව පහළ වෙන ඵලයෙන් සිද්ධ කරලා තියෙනවා. එතකොට අපිට පටිප්පස්සද්දි ප්‍රහාණය කියන කාරණයක් මේ තුල පැහැදිලි වෙනවා. ඒ වගේම කාමයන්ගේ නිස්සරණය කියන කාරණයක් පැහැදිලි වෙනවා. ධ්‍යාන ලබාගත් පමණින් කාමයන්ගෙන් මිදීමක් ඇත්තේ නැහැ. මොකද නැවත කාමයට එන්නට පුළුවන් හේතු ටික ඔහු සතුයි. ඒ නිසා කාම සංඥාවක් ඇති වෙනකොට කාම විතර්කයන්ගේ ඔහුගේ ඔහුගේ සිතේ කාම විතර්කයන් පහළ වෙනකොට ඒ අනුව යනකොට ධ්‍යාන පරිහානියටපත් වෙලා නැවත සාමාන්‍ය පුද්ගලයෙක් බවට ඔහුපත් වෙනවා. මොකද ඒ කාරණේ පුන පුනා මතක් කරන්නේ අද අර මුලින් මතක් කළා වගේම මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්තිය නිසා අද අපේ සමාජයේ සෝවාන් ආරයන් වහන්සේලා සකුදාගාමි ආරයන් වහන්සේලා අනාගාමි ආරයන් වහන්සේලා වගේම මේ ප්‍රථම ද්විතීය තෘතීය ධානලාභීනුත් වැඩිපුර බිහි වෙලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා තමාගේ ස්වභාවය Tamanට තේරුම් ගැනීමට අවශ්‍ය නිසායි ඒ අර්ථ විවරණයන් අපි මේ ත්‍රිපිටකය තුලින්ම නැවත නැවතත් සාකච්ඡා කරන්නේ කෙනෙකුට මේ తত্ত্বය යම් මට්ටමකින් හෝ අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය නිසා. එතකොට ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා කාමයන්ගේ නිස්සරණය අපි අර්ථ දෙකකින් කතා කළා දෙආකාරයකින් එකක් ධානය තුල අපි ලබාගත් කාමයන්ගේ නිස්සරණය එකක් ධානයන්ගෙන් අපි ලබාගත් කාමයන්ගේ නිස්සරණය අනිත් කාරණාව මාර්ග ඵලයන් තුලින් නැතිනම් අනාගාමී ඵලය තුලින් අපි ලබාගත් කාමයන්ගේ නිස්සරණය කියන මේ දෙපැත්තම අපි කතා කළා. නිස්සරණය කියනකොට හැම වෙලාවකදීම මේ Nirodhe කියන අර්ථයෙන් කතා කරන්නේ. එහෙම නැතිනම් නිස්සරණන්ති නිරෝධම් කියලා ඒ පිළිබඳව දැක්වෙනවා. නිස්සරණය කියලා කියන්නේ Nirodhe කියන එක කියලා. ඒ නිසා මෙතනදී Nirodhe කියන එක Nirodha සත්‍යයක් ලෙස අපිට අනාගාමි ඵලයෙන් අර කාමයන්ගේ නිස්සරණය සිද්ධ කළා. රූපාන මේතන් නිස්සරණං යදිදං ආරුප්පං රූපයන්ගේ නිස්සරණය යදිදං ආරුප්පං ආරුප්පය රූපයන්ගේ නික්මීම කියන කාරණාව ආරුප්පයයි කියලා කියන්නේ අරූපාවචර ධානය රූපාවචර ප්‍රථම ද්විතීය තෘතීය චතුත්ථ ධානය යම් කෙනෙක් ලබා ගත්තා නම් ඒ කෙනාට රූපයන්ගේ ප්‍රහීනේ පිණිස වඩලා අරූපාවචර ධානයන්ටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ අරූපාවචර ධානයන්ටපත් වෙනකොට රූපාවචර මට්ටමේ යම් සංඥා මනසිකාරයන් තිබුණා නම් ඒ සියල්ලම මනසිකාරයන් ඉවත් කරලා දාලා ඒකේන ඉනුත් නික්මීම ලබනවා නිස්සරණය ලබනවා තස්ස නිස්සර යදිදං ආරුප්පය යංකෝපන කිංචි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ යංපන යංකෝපන කිංචි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ ඒ වගේම යම්කිසි හටගත්ත හේතු නිසා සකස් වුණ පටිච්ච සමුප්පන්න උන යම් ධර්මයක් තියෙනවා නම් ඒකට කියනවා නිරෝධය කියලා තස්ස නිස්සරණං නෙක්ඛම්මං ඒ නිරෝධ සංඛ්‍යාත ඒ නිරෝධ වෙන ධර්මයන්ගේ නික්මීම කියන එකටත් නිස්සරණයයි කියලා කියනවා. එතකොට ඒ කාරණාවේදී අපි පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙන දෙයක් තියෙනවා විශේෂ කාරණයක්. ආරුප්‍ය පිළිබඳවත් කතා කරලා අරූපය පිළිබඳව කතා කරලා අවසාන වෙනකොට යංකෝ පනකින්චි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ යම්කිසි හටගත්ත ධර්මයක් තියෙනවා නම් සංකත ධර්මයක් තියෙනවා නම් පටිච්ච සමුප්පන්න ධර්මයක් තියෙනවා නම් නිරෝධෝ අන්න ඒ ධර්මයට කියනවා නිරෝධය කියලා තස්ස නිස්සරණං නෙක්ඛම්මං ඒ නිරෝධ ධර්මයේ නිස්සරණය නෙක්ඛම්මං පටිලද්දස්ස කාමා පහිනා චේව හොන්තිච පරිච්ඡත්තාච ඒ විදිහට නෙක්මීම ලැබපු කෙනාට කාමයේ ප්‍රහීන වෙලා තියෙනවා කාමයේ දුර වෙලා තියෙනවා ආරුප්පම් පටිලද්දස්ස රූපා පහිනාචේව හොಂತಿ පරිච්ඡත්තාච නිරෝධම් පටිලද්දස්ස සංඛාරා පහිනාචේව හොಂತಿ පරිච්ඡත්තාච කියන කාරණය තුල මේ කාරණය තවදුරටත් පැහැදිලි කරනවා ඒ කියන්නේ දැන් අපි තුන් ආකාර ප්‍රහාණයක් පිළිබඳවයි මෙතනදී මේ කතා කළේ. ඒ කියන්නේ කාමයන්ගේ නිස්සරණය කතා කළා. ඊට පස්සේ අරූපයන්ගේ මේ රූපයන්ගේ නිස්සරණය කතා කළා. ඊට පස්සේ භූත සංකත පටිච්චසමුප්පන්න ධර්මයන්ගේ සංකත ස්වභාවයේ තේරුම් අරගෙන ලබන Nirodhe කියන කාරණය කියන තැනින් අපි අපි තුන් ආකාර නිස්සරණයක් කතා කළා. එතනදී අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා කාමයන්ගේ නිස්සරණය කියන විදිහට ප්‍රථම ධානය ලැබීමත් ඒ වගේම අරූපාවචර ධාන රූප භූමියෙන් නික්මීම වශයෙන් ලබා ගැනීමත් ඊට පස්සේ ඒ හැමතැනකම පවත්නා ධර්මයන් පිළිබඳව විදර්ශනාවට ලක් කරලා විදර්ශනාවට පාත්‍ර කරලා ලබාගත් නිරෝධය කියන කාරණාවත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී ඊටාම් වැදගත් වෙනවා අර බහුධාතුකාදී සූත්‍ර දේශනාවන්ගේ දැක්වෙන ධානයන්ගේ ලක්ෂණ පිළිබඳව කතා කරන විග්‍රහයන් බහුධාතුක සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අරූපාවචර ධානයන්ගේ සංකත ස්වභාවය පිළිබඳව අවබෝධ කරගෙන සංකතය පිළිබඳව නොදන්නාකම නිසා අපි එතන ඇලෙනවා නම් යම් මානසිකාරයකින් ඒ ධානයේ උපාදාන වශයෙන් පරිග්‍රහණය කරගන්නවා නම් එතන සංකත ස්වභාවය දකින නිසා තමයි එතනනුත් නිස්සරණයක් අපිට ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට Nirodhe තමයි මනාම නිස්සරණේ බවට පත් වෙන්නේ. Nirodhe කියලා කියන්නේ නිවන. එතකොට නිස්සරණය කියන එක ක්‍රමානුකූල ලෙස අපිට මේ විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මුලින්ම කාමයේ තුල ඉන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ කාමයන්ගෙන් නික්මීමක් විදිහට රූපාවචර ධානයකට පත්වන්නට රූපාවචර ධානයටපත් වුණ කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඉනුත් නික්මීමක් විදිහට අරූපාවචර ධානයන් වඩන්නට අරූපාවචර ධානය ලබාගත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඉනුත් නික්මීමක් විදිහට සංඥා වේදේට නිරෝධයට හිත තියන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ පිළිබඳව ගොඩාක් සූත්‍ර දේශනාවන්ගේ දැක්වෙනවා මේ පරයය පිළිබඳව බොහෝ සූත්‍රයන්ගේ විග්‍රහ වෙන නිසා අපිට මේ කාරණේ 아무තුවෙන් පැහැදිලි කළ යුතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශාසනයට යම් කෙනෙක් බොහෝ වෙලාවට මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවලත් දීඝ නිකායේ සූත්‍ර දේශනාවලත් මේ පෙළ විග්‍රහ වෙලා තියෙනවා. ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන ලබාගෙන ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින් සංඥායතන කියන ධ්‍යාන නේව සංඥා නා සංඥායතන කියන ධ්‍යානයන් උපදවාගෙන ඊට පස්සේ ඒ ධර්මයන්ගේ සංකත පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් අරගෙන සංඥා වේදිත නිරෝධයට පත්වීම පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට මේ කාරණාවන්ගෙන් පැහැදිලි වෙනවා අපිට මේ අනුපූර්ව ගමන් මගක් එහෙම නැතිනම් අනුපූර්ව ලබාගත් එක තැනකවත් නොරැඳී එක තැනකවත් නොඇලී ලබාගත් උතුම් ප්‍රතිපදාවක් පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ එක තැනකදීවත් ආස්වාදාදී වශයෙන් එතන රැඳෙන්නට ඉඩක් නොතිබුණේ ඒ හැමතැනකම තිබුණු ඔහුගේ තිබුණු ඥාන දර්ශනය නිසා ඔහුගේ දැකීම නිසා මෙතනදී ප්‍රධාන වෙන්නේ අපිට අවශ්‍යම වෙන දේ තමයි ඒ එක තැනකවත් රැඳී නොසිටීම සඳහා අවශ්‍ය වුණ ඒ උතුම් ඥාන දර්ශනය. ඒ දැකීම කියන කාරණය. එතකොට ඒ දැකීම කියන කාරණය තුළ තමයි මේ කාරණය විග්‍රහ වෙන්නේ. යංකෝපනකින්චි භූතං සංකතං පටිච්චසමුප්පන්නං නිරෝධෝ යම්කිසි භූතයි කියලා කියනවා හටගත්ත කියන එකට සංකතං කියලා කියනවා හේතු නිසා සකස් වුණා කියන එකට පටිච්චසමුප්පන්නං කියලා කියනවා අපිට හේතුන්ගෙන් සකස් වුණා ධර්මයන්ගේ පහළවීමට නැතිනම් මේ මේ ධර්මයන් නිසා මේ මේ හේතු නිසා මේ කාරණය ඇති වුණා කියන එකට එතකොට භූත හටගත්ත හේතුන්ගෙන් සකස් කළ එවැගේම හේතු නිසා උපන් කියන මෙන්න මේ කාරණාව දකින කෙනෙකුට එළඹ සිටින Nirodhe පිළිබඳව කතා කරනවා. ඒක තමයි සියලුම තැන්වලින් මිදෙන්නට අවශ්‍ය මඟ බවට පත් වෙන්නේ. යම් කිසි කෙනෙක් කාමයෙන් මිදිලා ප්‍රථම ධානය ලබා ගත්තොත් ඔහුට පුළුවන් කාම සංඥාවන්ගේ උපාදාන වශයෙන් හැසිරෙන සිත වෙනස් කරලා ධානා මට්ටමේ ධර්මයන් උපාදාන කරගන්නට පුළුවන්කම තියෙනවා. රූපාවචර ධානා මට්ටමේ. කෙනෙකුට පුළුවන්කම තියෙනවා එතනින් හිත ගලවලා අරූපාවචර මට්ටමින් මානසිකාරයකට සංඥාවකට හිත උපාදාන වශයෙන් අල්ලන්නට උපාදාන වශයෙන් ග්‍රහණය කරන්නට. හැබැයි මේ එක තැනකවත් නිවන කියන කාරණය මනාකොට ලබන නිස්සරණය කියන දේ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිස්සරණය දකින්නට නම් ඒ නිස්සරණය දැකිය හැකි තැන බවටපත් වෙන්නේ Nirodhaya තුල එහෙම නැතිනම් මේ භූත සංකත පටිච්චසමුප්පන්න කියන මේ ස්වභාවය ගැන අවබෝධ කිරීමෙන්මයි. එතකොට භූතය කියලා කියනවා හටගත්ත ධර්මයන් එහෙම නැතිනම් හටගත්ත ස්කන්ධයන්ට කියන නමක් තමයි භූත කියලා කියන්නේ. පිරිසිදු මට්ටමේ ස්කන්ධ ධර්මයන්ට. එතකොට ඒ ධර්මයන් සංකතයි ආකස්මිකව කෘතිමව පහළ වුණ ධර්මයක් නෙමෙයි. හේතු නිසා සකස් කළ ධර්මයක්. එතකොට පටිච්චසමුප්පන්නයි ඒක අවිද්‍යාපච්ච අවිද්‍යාපච්චය සංඛාරා කියන මේ අස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති කියනකොට මේ ඇතිකල්ලි මේ වේ ඒ වගේම මෙය හට ගැනීමෙන් මෙය උදා වීමෙන් මේ ධර්මය හට ගන්නවා. එතකොට අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාරය වේ සංස්කාරය කියන කාරණය අවිද්‍යාව ඉපදුණු කල්හිම ඉපදෙයි කියන මෙන්න මේ න්‍යායාත්මකව යම් කෙනෙක් දකිනවා නම් එයාට පුළුවන්කම තියෙනවා මේ ධර්මයන්ගේ Nirodhe පිළිබඳව තේරුම් ගන්නට. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ බිඳී යන ස්වභාවය පිළිබඳව ස්කන්ධයන්ගේ ක්ෂණික Nirodhe පිළිබඳව සාක්ෂාත් කරලා ඒ ස්කන්ධයන්ට නොඇලී සිටීමට ඔහුට හැකියාව ලැබෙනවා. මේක ඊටාම ගැඹුරු, ඊටාම වැදගත්, ඒ වගේම ඊටාම අවශ්‍ය වන කාරණයක්. ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය දැකලා ඒ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කෙරෙහි නොඇලී නොබැඳී සිටීම කියන කාරණයක් තමයි මෙතනදී කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට තියෙන ගැටලුව තමයි උපාදානය සහ චන්දරාගය. එහෙම නැතිනම් කාම ධර්මයන්, කාම වස්තුන් කෙරෙහි පවත්නා කැමැත්ත චන්දරාගය. එතකොට දැන් ප්‍රහාණය කළ යුතු වෙන්නේ චන්දරාගය. චන්දරාගය ප්‍රහාණය කරන්නට බෑ. අපිට මේ වස්තු කාමනීය වස්තු බාහිරය තුල ලැබෙනකම් එනිසා අපි ශේෂ්ත්‍රය නැති කරලා තියෙනවා. එතන පවත්නා භූත ස්වභාවය පෙන්වා තියෙනවා. භූත ස්වභාවය පෙන්වා දෙනකොට කෙනෙකුට පුළුවන්කම තියෙනවා එතන තියෙන යථාර්ථයේ තේරුම් ගන්නට. යථාර්ථයේ තේරුම් ගන්නට කියලා කිව්වේ ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ ස්කන්ධ ධර්මතා ටිකක වැයවීම ස්කන්ධයන්ගේ නැතුව නිරුද්ධ වෙලා යන ස්වභාවය දකිනකොට ඔහුට යම් කාමය හටගත්තේ දරුවා රන් රිදී මිල මුදල් ගෙවල් දොරවල් ස්ත්‍රී පුරුෂයන් ආදී වශයෙන් දකින දැකීම තුල නම් ඒ දැකීම ඔහුට දුර වෙලා යනවා. එතකොට ඇලුනේ ඒ රූපය සත්පුද්ගල භාවයකින් ඇසුරු කළ නිසා හැබැයි දැන් රූපය අනාත්මයි අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන මේ ලක්ෂණ ටික යම් කෙනෙක් පෙන්වලා දෙනකොට ඔහුට අර ස්ත්‍රී පුරුෂ සංකල්පනාවන් ගෙවල් දොරවල් රන් රිදී මිල මුදල් ආදී වටිනාකම් දෙන සංකල්පනාවන් සියල්ලක්ම දුරු වීමට යනවා. ඒ ටික දුරු වීමට යනකොට නිකම්ම තමයි අර ඒ කෙරෙහි තිබුණු චන්දරාගය කියන එක, ඒ කෙරෙහි තිබුණු ඇලීම බැඳීම කියන එක දුරු වීමට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කෙනාට දැන් කාමයට සුදුසු නැහැ ඒ ද්‍රව්‍ය කාරණා කාමයේ කියන දේ පවත්වන්නට ක්ෂේත්‍රයේ බවට පත්වන්නේ නැහැ. ඒ නිසා කාමයන්ගේ නිස්සරණය කියලා යමක් කතා කරනවා නම් ඒකයි අපි දැන් දෙකකට බෙදලා කතා කළේ අනාගාමි ඵලයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රථම ධානයෙන් ලෞකිකව දුරු කරලා කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණයකට ලක් කළා කියලා. එතකොට විස්කම්බන ප්‍රහාණයට ලක් කරන්නට පුළුවන් කෙනෙකුට මග වඩලා ඒක සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරලා පටිච්චසද්දි ප්‍රහාණය ලබන්නට පුළුවන්කම තියෙනවා අනාගාමී ඵලයටපත් වීම කියන කාරණය තුල. එතකොට මේ කාරණාව අපිට මෙතනදී ඊටාම වැදගත් වෙන දෙයක්. ඒ තමයි අපිට ක්‍රමවේද දෙකක් පිළිබඳව මෙතනින් අපි පැහැදිලි කරනවා. ධානයක් උපදවලා ධාන අංගයන් විදර්ශනා කරලාපත් වෙන තැනක් පිළිබඳවත් ඒ වගේම ධානය නූපදවා අපි විපස්සනා යානිකයාගේ පැත්තෙන් කතා කරන ධර්මයන්ගේ ප්‍රතිපදාව උපදවා ගැනීම කියන තැනක් කියන කාරණා දෙකක් අපි මෙතනදී සාකච්ඡා කරනවා. අපි පළවෙනියට කිව්වා ධානය උපදවලා ධාන අංග ටික විදර්ශනා කරනවා කියලා දෙවෙනි තැනදී මේ කතා කරන්නේ විපස්සනා යානිකයාගේ ස්වභාවය, එයාගේ ස්වභාවය තමයි සුද්ධ විදර්ශනාවට හිත තියලා ඒ විදර්ශනාව දියුණු කරලා සෝවාන් ඵලය සාක්ෂාත් කරලා සකුදාගාමි ඵලය සාක්ෂාත් කරලා අනාගාමි ඵලය සාක්ෂාත් කිරීම අර සුතවන්ත සූත්‍රයේදී දක්වනවා වගේ මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම සහ වැයවීම කියන කාරණේ දකින කෙනා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා මානසික මානසිකාරය කරන කෙනා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා සකුදාගාමි ඵලය අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා කියන න්‍යායට අනුව අපිට පුළුවන්කම තියෙනවා අර ධ්‍යාන වෙනම නොවඩ ධ්‍යාන නූපදවා මේ මාර්ගඵලයන් උපදවන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක යන්නේ විපස්සනා මූලිකව ධ්‍යාන උපදවනවා කියන පැත්ත යන්නේ සමත මූලිකව. මේ දෙපැත්තටම මේ කාරණාව අදාළ වෙනවා. එතකොට Nirodhe නැමැති නිස්සරණය ලබනවා නම් මේ හැම තැනකින්ම වෙලා තියෙන එකම ධර්මය කියන එක ඔබට පැහැදිලි ඇති. ඒ තමයි ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ස්කන්ධයන්ගේ Nirodhe පිළිබඳව පැහැදිලි කරන තැන මේ තැන් දෙකටම පොදු තැන. ඒ කියන්නේ අද අපි කාමයන්ගේ නිස්සරණය තකා යම් ස්කන්ධ නිරෝධයක් සාක්ෂාත් කරනවා නම් ඒ වගේම ආරුප්‍ය නිරෝධය සඳහා යම් භූත සංකත ස්වභාවයක් සාක්ෂාත් කරනවා නම් මේ එකම මග එකම ප්‍රතිපදාව හැටියට. එතකොට ඔබට පේනවා ස්කන්ධයන්ගේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය තමයි අපිට අන්තිමේටම කොහෙන් ගියත් එන්නට තියෙන තැන කියන තැන කරුණ ඔබට මේ කාරණා සමුදාය විමසීමකට ලක් කිරීමේදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කාරණය පිළිබඳව අපිට තවදුරටත් ඉදිරියේදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි තවදුරටත් මේ කාරණාව ඉදිරියේදී තව කාරණා ඔස්සේ සරලව සාකච්ඡාවට භාජනය කරමු. කවුරුත් අද දවසේදී කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාසිතින් යුක්තව හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. අපි මේ වෙලාවේදී සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මේ ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයටත් අපි අනුමෝදන් කරනවා. සියලු දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම මේ සියලුම කුසල ශක්තියෙන් අපේ අද දවසේදී අනුමෝදන් කරනවා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ අංග 34 ආතර ප්‍රදේශ දෙහිවල පදිංචි නාලනී ගුණසේකර මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් ඒ පින්වත් පිරිස නමින් මිය පරලෝ ගිය එඩ්වඩ් කවිරත්න පියාණන්ට චාලට් කවිරත්න මෑණියන්ට මහින්ද ගීත මහින්ද ගුණසේකර ස්වාමියාට සිරිපාල කවිරත්න සහෝදරයාට ඇතුළු පවුලේ සියලු මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමිය පරලෝකයේ සියලුම ඥාතීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා සෑම සියලු දෙනා නමින් මෙලොව වශයෙන් හෝ සංසාරිකෝ මේ ගිහිල යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් මේ උතුම් ධර්ම දානමය කුසල ධර්මයේ ඒ සෑම සියලු පින් ඥාතීන්ට හේතු වී අමා මහ නිවනින් සැනසෙන්නටම හැකියාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න පින් අනුමෝදන් කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.